අද දේශකයන්න් වහන්සේ වැලිවේරියේ පූර්වාරාමාධිපති දෙල්ගොඩ කල්යාණ ප්‍රදීප විද්‍යාපන පිරිවෙනෙහි ආචාර්ය සියනෑ හේවාගම් දෙකෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලිවේරියේ අනෝමදස්සී නායක ස්වාමීන් වහන්සේ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 රක්ඛේයනං සුරක්ඛිතං සින්න මඤ්ඤතරං යාමං පටිජක්ගෙය්‍ය පණ්ඩිතෝති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි දැන් මේ අවස්ථාවේදී ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ බලාපොරොත්තු වන්නේ ශාන්තිනායක අමාමේනී ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයක් දේශනා කරවා ගැනීමට හා ශ්‍රවණය කරන්නටයි. විශේෂයෙන් අද දින ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් මා තෝරා ගන්නට යෙදුණා. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මාතුරෙන් කුද්දක නිකායේ ධම්මපදයේ අත්ත වර්ගයට ඇතුළත් වන එක්තරා ධාතා දේශනාවක් ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මා තෝරා ගන්ටි යෙදුණා. ඒට ඇතුළත් ධර්මයක් අවස්ථානුකූලව හා කාලානුරූපව ජීවිත හා සම්බන්ධ වන ආකාරයට පැහැදිලි කර දෙන්න මේ අවස්ථාවේදී මා විශේෂයෙන් කල්පනා කරනවා අදහස් කරනවා. ලෝතර බුදුරජාන් වහන්සේ දේශනා කොට වදාළ ධාතා දේශනාවක් ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් මා ප්‍රකාශ කරන් තියදුනා දහම් කරුණු ටිකක් පැහැය කර දීමේ අරමුණ හා පරමාර්ථය ඇතුව බුදුරජාන් වහන්සේ පුද්දකනිකායේ අත් වර්ගයේ දේශනා කරනවා අත්තානංචේ පියංජඤ්ඤා රක්කේයනං සුරක්කිතං තින්නමඤ්ඤ තරංයාමං පටිජග්ගීය පඬිතෝ අත්තානං චේපියං ජඤ්ඤා තමා ලැබූ ජීවිතයේ වටිනාකම අගය තමා තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත් පුද්ගලයා තමාගේ ජීවිතයේ ප්‍රියකොට අගේ කොට සලකනවා අවබෝධ කරගන්නවා අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේය නං සුරකිතං එසේ ක්‍රියා කරන පුජ්‍යලයා මනාව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නට මහන්සි වෙනවා ಗುಣධාමින් රක්ඛේය නං සුරක්කිතං කියලා දේශනා කළේ කාරණය තින්නමඤ්ඤ තරං යාමං ඒ ಗುಣධම් දිනු කරගෙන ජීවිතේ සාර්ථකව ගෙවන්න පුළුවන්කම තිබෙන හැම ජීවිතයකම යාම තුනක් හා අවස්ථා තුනක් තියෙනවා කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන් හඳුන්වන්නේ අන්නේ අවස්ථා තුනයි. පටිජග්ගීය පඬිතෝ මේ අවස්ථා තුනේම ඥානවන්ත බෞද්ධයා, නොනැති බෞද්ධයා, ගුණසම්පන්න බෞද්ධයා පිරිසිදු ජීවිතයක් ගොඩනගා ගැනීමේ උත්සාහයතුව ක්‍රියා කරන බව සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. මිනිස් ජීවිතයේ අගේ වටහාගෙන මිනිස් ජීවිතයේ කෙසේ මෙහෙවිය යුතුද? ඒකම මිනිස් ජීවිතය ගුණධාමින් ආරක්ෂා කරගෙන ඵලදායි අර්ථාන්විත මෙලොවට පරලොවට වෙලදායි ජීවිතයක් ගොඩනගා ගැනීම පිළිබඳවයි මේ ධර්ම දේශනාව තුළදී බුදුරජාන් වහන්සේ කරුණු පැහැය කළ තිබෙන්නේ මා මේ සඳහන් කළ ධාතා දේශනාව තුළින්. මේ ධාතා දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවස්ථාවත් ඉතා වැදගත් වෙන බව මේ වෙලාවේ සිහිපත් කළ යුතුවම පවතිනවා. බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාව එදා දේශනා කළේ. බෝධිරාජ කුමාරයන් මුල් කරන බව මේ අවස්ථාවේදීමා සඳහන් කරන්නට ඕනේ කරනවා. අපේ ලෞතර අබ්දුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ වාසය කළා එක්තරා රාජකුමාරයෙක් බෝධිරාජ නමින්. මේ කුමාරයා ජීවිතයේ තුරුණුවියටපත් වෙලා විශේෂයෙන් ජීවිතයේ මූලික අවශ්‍යතාවයක් වන ගෘහ නිර්මාණයක් ඉදිරියට ගත්තා කෝකනද ප්‍රාසාදය කියන නමින් මහා විශාල මන්දිරයක් ඊටාම සිත් ගන්න ගියක් ඔහු නිර්මාණය කළා. මෙය නිර්මාණය කරලා අවසන් කරනකොට මොහු කල්පනා කරනවා මෙහිම මගේ ගේ ඊටාම ලස්සනයි සුන්දරයි මේ වගේ ජකුම් කළු නිර්මාණයක් ගයක් තවත් මේ මිහිපිට නම් මං නම් දැකලා නැහැ. මේක දැන් මේ වඩුවා නිම කරගෙන යන වෙලාවයි කොහොම කල්පනා කරනකොට ඒකම මේ බෝධිරාජ කුමාරයෝ කල්පනා කරනවා. දැන් මේ ගේ නිම වෙන්නයි එන්නේ. මේ වඩුව තව කලක් ජීවත් වෙහිටියොත් එහෙම. සමහර වෙලාවට තවත් මේ වගේ ගෘහයක් නිර්මාණය කරන්න පුළුවන්කම තිබෙනවා. එවිට මං හදලා තියෙන මේ ගේ දෙවෙනි බවට පත් වෙනවා. මේ තරංකාරී විදිහට විදිහට මොහු තමාගේ මේ ගුරු මන්දිරය අනුන් අභිබවා සෑදීමට නිර්මාණය කරන්නට කල්පනා කළා ක්‍රියා කිරීමක් බව මේ සඳහන් කරන්න පුළුවන්කම තිබෙනවා. මේගේ හදපු වඩුවට නැවත ගයක් නොසාදන්නට මා ක්‍රියා කරන්න ඕනේ. කියලා කල්පනා කරලා තමාගේ මිත්‍රයෙක් සමග කියනවා මේ ගේ හදපු වඩුවව විනාශ කරන්න ඕනේ කියලා ජීවිතේ නැති කරන්න ඕනේ කියලා. එහෙම කල්පනා කරන අවස්ථාවේදී මේ මිත්‍රයා මේ අදහස ඔළුවට අරගෙන කල්පනා කරනවා මෙහෙම මේ වගේ දක්ෂ නිර්මාණ ශිල්පියෙක් අපරාධේ මගේ මේ ඇස් දෙකෙන් බලන් ඉඳි මේ බෝධිරාජ කුමාරයෝ විනාශ කරලා දානවා. ඊටාම අකටයුතු විදිහට මේ ඉරි දෙන්න පුළුවන් කමක් නැහැ කියලා මේ ශිල්පියාට යාළු වෙලා ගිහලා කතා කරලා කියනවා ඔබට මේ විදි විපත්තියක් වෙන්න පුළුවන් කරදරයක් වෙන්න පුළුවන් ආරක්ෂා මාර්ගයක් ගැන කල්පනා කරන්ටයි කියලා උපදේශයක් දුන්නා. මෙහිදී ඇත්ත වශයෙන්ම රාජ උදාහතර ලක් වෙන අවස්ථාවක් වුණත් මේ නිර්මාණ ශිල්පියා නැත්තම් මේ වඩුවා කල්පායශීලීව කල්පනා කරනවා. ඒ පීඩාවෙන් ගැලවෙන්නේ කොහොමද කියන මෙන්න මේ කාරණේ පිළිබඳව මොහු කල්පනා කරනවා. කල්පනා කළ හොඳ උපායක් හිතනවා. උපාය තමයි මේ ගෙයි වැඩ කටයුතු කරගෙන යන අතරේ අර බෝධි රාජ කුමාරයෙලා අහනවා ගෙයි කටයුතු නිමද. ඒකට ප්‍රකාශ කරනවා මේ කුමාරයා තව ඉවර නැහැ. තව තියෙනවා මේ කළ යුතු කාර්ය කීපයක්. ඒ සඳහා අවශ්‍ය වෙනවා වේලුණු දවදඬු කියලා. මෙහෙම කියලා අවශ්‍ය දැනදරු ගෙන්න ගන්නවා. ඒකම ඔහු ප්‍රකාශ කරනවා මා ඊතා සියුම් නිර්මාණයක් මේ ජයදඬු වලින් කරන්නේ. ඒසා ඔබතුමා හෝ වෙනත් කවුරක් හෝ මේ බලන් ආවොත් එහෙම මට මේ නිර්මාණය හරියට කරන්න බෑ. මගේ හිත වෙනස් වෙන්න පුළුවන්කම තියෙන අනුන් බලන් ඉන්නකොට. මෙන්න මේ නිසා කවුරුවත් මම මේ වැඩ කරන වෙලාව එන්න එපා. මට අවශ්‍ය කරන ආහාර පාන ආදී දේවල් සියල්ලමත් මගේ භාර්යාවලවා මා ගෙන්වා ගන්නම් කියලා ඔහු ප්‍රකාශ කරනවා. මේ රාජකුමා මේට බෝධිරාජ කුමාරයෝ බොහොම කැමති වෙනවා. ඒ අනුව මේ නිර්මාණ ශිල්පියා එදේ නැත්තම් මේ වඩුවා අර කෝකනද ප්‍රාසාදයේම ඇතුළට වෙලා එක්තරා කාමරයක විශාල ගරුඬ යන්ත්‍රයක් ආසින් යන්න පුළුවන් නිර්මාණය කරනවා. ඒ කියන්නේ ගරුඬ පක්ෂියෙකු විදිහට එක්තරා නිර්මාණයක් මොහු ඒදී තනන්න උත්සාහත් වුණා. අපේ ලංකාවේ වුණත් දඬුමනර යන්ත්‍ර පිළිබඳව රාවණාගේ සඳහා වෙනවා අහසින් යන්න පුළුවන්. ඒ වගේම බුද්ධ කාලෙත් ඒ වගේ නිර්මාණයන් කළ හැකි අය වාසය කළ බව මේ සාධකයෙන් අපට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ නමුත් මොහු මේ Tamanට අවශ්‍ය කරන අහසින් යන්න පුළුවන් ඒ කුරුළු වාහනය නිර්මාණය කළා. ආසං කරලා භාර්යාවට කියනවා දැන් ඉතින් ඔබ මෙහෙම කරන්න ඕනේ. ගෙදර තියෙන සියලුම දේවල් දුකුන්ලා රත්තරන් බඩුව ආදී වටිනා දේ පමණක් අරගෙන එන්ටය. දරුවොත් එක්ක එන්ටය කියලා ප්‍රකාශ කරනවා. එසේ ප්‍රකාශ කරලා අර දනු මොනද අර කුරුල් ගුරුළු වාහන යන්ත්‍රයට මේ පවුලේ සමාජිකයන් සියලු දෙනාම ගොඩ වෙලා අහසින් හිමාලයට යන්න සූදානම් වෙනවා ආරක්ෂිත ස්ථානයකට. ගිහිල්ලා එහි පිරිස වාසය කරනවා හිමාලයේ මේ වඩු ශිල්පියත් ඒකම් පිරිසත් භාර්යාවත් මේ පිරිස. උපායශීලීව තමයි අර වඩුවා තැන්ට සුසු ඥාණය පාවිච්චි කරලා විශේෂයෙන්ම ඒ අවස්ථාවේ අර රාජකුමාරුන් ඇතිවෙච්ච පිට පීඩායන් පවා ගැලවුණු ආකාරය මෙයින් අපට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් මේ ආකාරයෙන් බෝධි රාජ කුමාරයෝ අර ගේ සියල්ලම නිර්මාණය කරලා දැන් කෝකනද පාසාදී දැන් හදලා ඉවරයි. ඊට පස්සේ කල්පනා කරනවා ලෞතර බුදුරජාන් වහන්සේ ප්‍රදානව භික්ෂු මහා සංඝයා තමන්ගේ නිවසට වැඩමවලා දානයක් පූජා කරලා විශේෂයෙන්ම කල්පනා කරනවා විශාල පින්කමක් කරගන්න ඕනේ කියන අදහස එතුමා තුළ ඇති වෙනවා. මේ යන බුදුරජාන් වහන්සේ ප්‍රදාන භික්ෂු මහා සංඝයාට මේ කුමාරයා ආරාධනාවක් කරනවා. මේ ආරාධනාව පරිදි ලෝතර බුදුරජාන් වහන්සේ ඇතුළු ශ්‍රාවකින් වහන්සේලා මේ අලංකාරවත් මන්දිරයට එදා වැඩමවනවා. මෙහිදී මේ බෝධිරාජ කුමාරයෝ එක්තරා හිතවිල්ලක් අති හිතේ තියාගෙන පියවිල්ලක්වත් පාවාඩයක් කෙලනවා. ඒ පාවාඩේ ඉලෙ වෙන කාරණයක් හිතාගෙන නෙමේ තමන්ගේ භාර්යාවට දරුවන් නැහැ. කොච්චර සම්පත් තිබුණත්, ධන සම්පත් තිබුණත්, ඒ වගේම රජ සම්පත් තිබුණත්, අනෙත් අනෙත් සම්පත් තිබුණත්, දරු සම්පතක් නැහැ ජීවිතයක මූලිකම අවස්ථාවක් දී ජීවිතයක. මේ නිසාම එතුමා ඒ අවස්ථාවේ කල්පනා කරනවා පියවිල්ල එලානේ පාවාඩිරන්නේ මට දරුවෝ ලැබෙනවා නම් බුදුරජාන් වහන්සේ මේ පාවාඩියෙන් වඩීවා කියන අදිස්ථානයක් ඇතුවයි. බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයා සමග ඒ ස්ථානට වැඩමවනවා. වැඩමවලා බුදුරජාන් වහන්සේ පාවාඩි කෙලවර නවතිනවා. ආනන්දහාරංගේ මෝණදිස බුදුරජාන් වහන්සේ බලනවා. ආනන්දහාරෝ නියම කරනවා පාවාඩිය අකුලන්ටි කියලා. බුදුරජාන් වහන්සේ පියවිල්ලෙන් වැඩියේ නැහැ. හේතුව තමයි බෝධිරාජ කුමාරයාගේ බිසවට දරුවන් ලැබීමේ වාසනාවක් නැහැ මේ දෙන්නටම. ඉතින් මේ අනුව බුදුරජාන් වහන්සේ විශේෂයෙන් 10ට වැළලා සංවන්දල අවසානයේදී මාමුලින් සඳහන් කළ ගාථා දේශනාව මාත්‍රිකා ක්‍රමෙන් ධර්මයක් දේශනා කරනවා අතීත එක්තරා හේව්සාධිකයක් බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කරනවා බෝධිරාජ කුමාරයන්ට දරුවන් නොලැබුණේ විසවටත් මෙන්න මේ කාරණේ නිසා කියලා. ඒ හේසාටකේ අදිතා කෙටියෙන් මේ අවස්ථාවේ අපි සලකා බලන්න ඕනේ අතීතයේ කරන ලද යම් යම් අකුසල හේතුන් නිසා දරු සම්පත් වැනි ලාභයන් ජීවිතවලට උරුම නොවන ආකාරය එයින් ප්‍රකට කරනවා. විශේෂයෙන්ම මේ බෝධිරාජ කුමාරයොත් තම භාර්යාවත් පෙර භවයක එක්තරා නැවකින් විශාල පිරිසක් සමග ගමන් කරන අවස්ථාවේදී අතරමඟ මොහොත මැද නව නැව සිඳී බිඳී ගිය වෙලාවේදී මේ නැවේ තිබිච්ච එක්කනා ලෑලි කෑල්ලක් උපයෝගී කරගෙන ආරක්ෂිත දූපතකට දිවයිනකට මේ දෙදෙනාම්පත් වෙනවා. මේ දෙනා දිවයිනට ආවන් පස්සේ Tamanට කුසට ආහාරක් නැහැ. කල්පනා කරනවා මොනවා හරි කන්න බොන්න ඕන කියලා. මේ දිවයිනේ කුරුළු දිවයිනක් විශාල කුරුල්ලෝ හිටියා. මේ කුරුළු පැටව කුරුළු බිත්තර තමයි ආහාර වශයෙන් මේ අනුභව කරන්න පටන් ගත්තේ. මේදි සමහර අවස්ථාදී කුරුළු අම්මලා පොළවේ හැපි හැපි අඬනවා අනේ මගේ දරුවෝ විනාශ කරන්න එපා කියලා. එසේ ප්‍රකාශ කරද්දී මේ දෙන්නා ඒ කුරුල්ලු පැටවුන් හා බිත්තර අරගෙන ඒවා පුලුස්සලා ආහාර කරමින් අනුභව කළා. මෙන්න මේ හේතු නිසා තමයි මෙන්න මේ අනුන්ගේ ජීවිත තොර කිරීමේ පාප කර්ම විපාක වශයෙන් තමයි අපි දහමට අනුව සඳහන් කරනවා නම් බෝධිරාජ කුමාරයන්ට හා බිසවට දරුවන් ලැබීමට එකම හේව්සාධිකය වශයෙන් අපට තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ. මෙන්න මේ කාරණා මුල් කරලා බුදුරජාන් වහන්සේ දේශනා කළ ගාථා දේශනාව තමයි මුලින්ම ප්‍රකාශ කරන්න යෙදුනේ. මේ දේශනාව බුදුරජාන් වහන්සේ මේ බෝධිරාජ කුමාරයෝ මුල් කරගෙන එදා ඔහුගේ කෝකද ප්‍රාසාදයේ දානි වළඳන අවසානයේදී බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළා අත්තානංච පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ෂිතං තින්නමඤ්ඤ තරං යාමං පටිජග්ගේය පණ්ඩිතෝ ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අත්තානංචේ පියංජඤ්ඤා තමාගේ ජීවිතයේ වටිනාකම තමන් අවබෝධ කරගන්න ඕනේ ප්‍රිය කරන්න ඕනේ වටිනාකම කල්පනා කරන්න ඕනේ එසේ කල්පනා කරන පුජ්‍යලයා රක්ඛේයනං සුරක්ෂිතං මනාව තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්නවා ගුණධර්ම වලින්. ඒන් ආරක්ෂා කරගන්නට ජීවිතයේ ප්‍රධාන අවස්ථා තුනක් තියෙනවා. තින්නමඤ්ඤතරං යාමං. උඩා කාලය, තරුණ කාලය හා මහලු කාලය කියන මේ අවස්ථා තුන. පටිජග්ගීය පඬිතෝ මේ අවස්ථා තුනේම ඥානවන්ත පුජ්‍යලයා නුවණැති බෞද්ධයා පිරිහු ජීවිතයක් ගොඩනගා ගන්නවා කියලා බුදුරජාන් වහන්සේ මේ ගාථාව ආශ්‍රය කරගෙන ධර්ම කාරණා ටිකක් පැහැයකට දුන්නා. ඒද බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ ගාථාව තුළින් ඊටාම් වැදගත් ධර්ම කාරණා කීපයක් අපේ ජීවිතය හා සම්බන්ධ වෙන ඒ කාරණා ටික අපේ බිඳක් මෙහිදී තේරුම් ගන්න අවබෝධ ගන්නට කල්පනා කරන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අත්තානංචේ පියංජඤ්ඤා තමා ලැබූ ජීවිතයේ වටිනාකම තමා අගය කරන්න ඕනේ. තමා ලැබූ ජීවිතයේ වටිනාකම තමන් කල්පනා කරන්න ඕනේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. අත්තානංචේ පියංජඤ්ඤා. අත්ත කියන වචනයෙන් අදහස් කරලා තියෙන තමන් කියන තේරුම. විශේෂයෙන් මේ ගාථා දේශනාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේදී සඳහන් කරන්න ඕනේ. මේ ගාථාවේ දැක්වෙනවා අත්ත කියන වචනය. අත්ත වර්ගයට ඇතුළත් ගාථා දේශනාවක්. මේ අත්ත කියන වචනේ තේරුම් කීපයක් තිබෙනවා ධර්මානුගතව කල්පනා කරන විට. විශේෂයෙන් සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා. අත්ත කියන වචනේ එක තේරුමක් තමයි. අත්ත භාවාදී වචන අපේ ධර්මයේ සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ශරීරය කියන තේරුම. එහෙමනම් මේ අත්ත කියන වචනේ එක තේරුමක් තිබෙනවා. ශරීරය කියන තේරුම. ඊළඟට මතක් කර දෙන්න ඕනේ අත්ත කියන වචනේ තව තේරුමක් තිබෙනවා. අපි දන්නවා අපේ පිරිස් සූත්‍ර දේශනා අතර තිබෙනවා මංගල සූත්‍රයේ අත්ත සම්මා පණිදිච අත්ත සිත සම්මා මනාව පඬිත පිහිටුවා ගැනීම. සිත ක්‍රමතාවයෙන් පිහිට මනාව පිහිටුවා ගැනීමයි අත්ත සම්මා පණිත කියන මේ වචනයෙන් අදහස් කරන්නේ. එහෙමනම් අපිට පැහැදිලි මේ අත්ත කියන වචනේ තව අදහසක් තියෙනවා ධර්මානුගතව කල්පනා කරනකොට එයින් අදහස් කරන්නේ සිත කියන තේරුමක්. මේ වචනේ තව තේරුමක් තිබෙනවා ඒ තමයි ආත්මය කියන තේරුම. මිනිසා තුළ සදාකාලික වෙනස් නොවන ආත්මයක් තියෙනවායි කියන මෙන්න මේ අදහස ඉදිරිපත් කරන්නයි එතෙන්දී අත්ත කියන වචනේ පාවිච්චි කරලා තිබෙන්නේ. එයක් අත්ත කියන වචනේ තව තේරුමක් එහෙමනම් ආත්මය කියන අදහස. ඊළඟට මේ අවස්ථාවේ සිහිපත් කිරීමට පුළුවන්කම තිබෙනවා. මේ අදහස් තුන හැරුණු විට තව තේරුමක් තිබෙනවා මේ අත්ත කියන වචනේ. ඒ තමයි තමා කියන තේරුම. අත්ත කියන වචනේ අදහස් කරනවා තමා කියන තේරුම. එමනම් බුදුරජාණන් වහන්සේ මේ අත්ත කියන වචනේ පාවිච්චි කළේ මේ අදහස් අතුරෙන් කුමන අදහසක් අර්ථවත්ව අපට පැහැදිලි කරන්නද කියන මෙන්න මේ කාරණේ අප මෙහිදී අවබෝධ කරගත යුතුව පවතිනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ මේ ගාථා දේශනාවේදී අත්තානංචේ ප්‍රියංජඤ්ඤා තමා ලැබූ ජීවිතයේ අගය තමා ලැබූ ජීවිතයේ වටිනාකම තමන් කල්පනා කරන්න ඕනේ තමාගේ ජීවිතය තමන් ප්‍රිය කරන්න ඕනේ කියලා දේශනා කළේ මේ තමන් ලබාගත් ජීවිතයේ ප්‍රිය කිරීමයි. මෙහි තමා යන්නේ අදහස් කළේ අන් කිසියෙක් පිළිබඳව නෙවෙයි කියන කාරණේ කල්පනා කරන්න ඕනේ. තමා කියලා දේශනා කළේ මිනිසායි. එhmenan මිනිසෙක් කියලා උපන් මිනිසා තමාගේ ජීවිතය ප්‍රිය කරන්න ඕනේ. තමාගේ ජීවිතයේ අගය මිනිසා විසින් වටා ගන්න ඕනේ. මිනිසෙක් වෙලා මේ පොළොව තලය තුල ඉපදීමෙන් ලැබෙන පළවෙනි කාරණය තමයි ජීවිතයක් සාර්ථක කර ගැනීමේදී මිනිසෙක් වෙලා උපන්න පුද්ගලයා මිනිස් ජීවිතයේ අගයහා වටිනාකම කල්පනා කිරීම මිනිස් ජීවිතයේ අගයත් වටිනාකමත් නොදන්නාකම නිසා තමයි මිනිසා මිනිසුන්ට හිරිහැර කරන්නේ අන්න ඒ නිසා මිනිස්සෙක් වෙලා උප්පත්ති ලැබූ සෑම කෙනෙක්ම මිනිස් ජීවිතයේ වටිනාකම මිනිස් ජීවිතයේ අගය විශේෂයෙන්ම වටහාගත යුතු බව අපේ මේදී සිහිපත් කරන්නට ඕනේ කරනවා. බුදුරජාන් වහන්සේ තරම් මිනිස් ජීවිතයේ අගයත් මිනිස් ජීවිතයේ වටිනාකමත් ලෝට පැහැදිලි කරපු වෙනස් ශාස්ත්‍රෝරයක් නැති බව මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕනේ කරනවා. බුදුරජාන් වහන්සේ මිනිස් ජීවිතය ප්‍රිය කරන්න කියලා දේශනා කළේ මිනිස් ජීවිතයේ වටිනා ජීවිතයක් නිසා. කරුණු කීපයක් නිසා මිනිස් ජීවිතය වටිනා බව අපිට ධර්මානුකූලව කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුර්ලභංච manussත්තං manussාත්භාවයක් ලබා ගැනීම මිනිසත් වාක් ලබා ගැනීම ඉතා අමාරු කාරණයක් කියන එක බුදුරජාන් වහන්සේ ධර්මයේ මේ තැන්වල පැහැදිලි කරලා තියෙනවා එහෙමනම් අපි කල්පනා කරන්න ඕනේ මිනිසෙක් කියලා ඉපදීම ඉතාම අමාරු කාරණයක් මේ ලෝකේ අමාරු කාරණා අතර එකක් තමයි මිනිසෙක් කියලා උප්පත්ති ලැබීම ඊටාම අමාරුයි කියන කාරණේ අපිට කල්පනා කරන්න පුළුවන්කම තිබෙනවා. ඒකම සමහර වෙලාවට කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මිනිස් ජීවිතය වතනම් වටින්නේ ඇයි කියලා. මේ ලෝකේ ලබන්න පුළුවන්කම තිබෙන සෑම උසස් තත්වයක්ම ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ manussත්වයේ තුලයි. එනිසා මේ මිනිස් ජීවිතය අපි ප්‍රිය කරන්න ඕන කරන්නේ. බුදුරජාන් වහන්සේ දේශනා කළ තැන ආකාරයෙන් කල්පනා කළොත් බුදුබව ලබා ගැනීමේ ශක්තිය තියෙන මිනිසාටයි පසේ බුදුබව ලබා ගැනීමේ ශක්තිය තියෙන මිනිසාටයි මහරහත් ඵලයට පැමිණීමේ ශක්තිය තියෙන මිනිසාටයි ඒකම ලෝකෝත්තර වශයෙන් ලබන්න පුළුවන්කම තිබෙන ඒ සෑම ශක්තියක්ම ලබා ගැනීමේ ශක්තිය තියෙන්නේ මිනිසාටයි. ඒක මිනිසෙක් වෙලා කරන ලද කුසල ක්‍රියාවල ශක්තිය නිසා, පින්කම් වල හැකියාව නිසා, මිනිසාට පුළුවන්කම තිබෙනවා මිනිසෙක් කියලා සසර උප්පත්තිය ලබන්න. දේවතාවෙක් වීමේ ශක්තිය තියෙනවා සංසාර ගමනේ. ඒ වගේම බ්‍රහ්මීක් වීමේ ශක්තිය තියෙනවා සංසාර ගමනේ. මේ ආකාරයෙන් කල්පනා කළොත් මේ ලෝකේ ලබන්න පුළුවන්කම තිබෙන සෑම ලෞක දියුණුවේ සෑම අවස්ථාවක්ම ලැබීමේ ශක්තිය තියෙන්නේ මිනිස් ජීවිතය තුළ බව කල්පනා කරන්න ඕනේ. එහෙමනම් බුදුපසේ බුදු මහරහත් ආදී තත්ත්වයන් පමණක් නොවේ වර්තමාන යුගයට අනුව බිනක් කල්පනා කළොත් විද්‍යාත්මක වශයෙන්, තාක්ෂණික වශයෙන්, දාර්ශනික වශයෙන් මේ මිහිපිට කරන මිනිසා කරන සෑම ක්‍රියාදාමයක්ම කිරීමේ ශක්තිය මිනිසාද අත්පත්තරන් තියෙනවා. විශේෂයෙන් මනුෂ ජීවිතයේ බඳව කල්පනා කළොත් මා සඳහන් කළා බුද්ධත්ව වැනි තත්ත්වයන් පවා ලබා ගැනීමේ ශක්තිය මිනිසාට තියෙනවා කියලා. ආත්මාර්ථයෙන්තරම පරාර්ථයෙන් ක්‍රියා කළා ලෝක පූජිත අවස්ථාවට ජීවිත පත්‍ර ගැනීමේ ශක්තිය අත්පත්‍ර ගැනීමේ හැකියාව තිබෙන්නේ මිනිසාටයි. ඒ හඳ ඒ සඳහා හේතු වෙන ප්‍රධානම මාර්ගය වන්නේ මිනිසා ආත්මාර්ථයෙන්තරව පරාර්ථීලා ක්‍රියා කිරීම තමයි මිනිස් ජීවිතයේ වටිනාකම ආභය වඩා ඇති වෙන කාරණේ වශයෙන් සලකන්න පුළුවන්කම තිබෙන්නේ. අපේ ලෝතුරා බුදුරජාන් වහන්සේ ලෝකයේ ශ්‍රේෂ්ඨ උත්මයෙක් බවට පත් වුණේ ආත්මාර්ථයෙන්තරව පරාර්ථය සඳහා මුළු මහත් ජීවිතය කැප කිරීම නිසා ලෝකයේ වෙනත් ආගම් කතුරුවරු ගැන කල්පනා කළොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ප්‍රබල සාස්ත්‍රවරයෙක් වුණේ ආත්මාර්ථයෙන් තොරව පරාර්ථය ගැන හිතලා විශේෂයෙන්ම ඒ දහම අනුව කල්පනා කළොත් අපේ ඒ ඒ ධර්මය අනුව සියලු සත්වයන්ගේ ගැලවුම්කාරයෙක් විදිහට එතුමන් පරාර්ථයේදීලා ක්‍රියාක්‍රීමේ ප්‍රතිබල වශයෙන් බව විශේෂයෙන්ම ඒ දහමානුව සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා විශේෂයෙන්ම සියලු මිනිස් ප්‍රජාව දෙවියන් වහන්සේ කරාපත් වීම කත්තිරීම ස්වර්ග රාජ්‍ය කරාපත් වීම එතුමාගේ අයිමතාර්ථය බව සලකන්න පුළුවන්කම තිබෙනවා ඒ තුලත් තිබෙන්නේ පරාර්ථකාමී හැඟීමක් බව සඳහන් කරන්න පුළුවන් අල්ලා දෙවියන් වහන්සේ වුණත් ලෝට බිහි වූ බව සඳහන් කරන්නේ විශේෂයෙන් මහමත්තුමා පහළ වුණේ ඒ ධාම කියා දෙන්නට පන් කරුණක් සඳහා මේ පරාර්ථය සඳහා බව අපි සඳහන් කරන්න ඕනේ. මුළු මහත් ඒ මුස්ලිම් ජනතාවගෙන් ජනතාවම විශේෂයෙන්ම අල්ලා දෙවියන් වහන්සේ කරා පත්‍රීමේ පරමාර්ථයෙන් එතුමා පහළ වුණා. එමනම් ලෝකයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨ උතුමන් ආගම් කතුරු ආදී පුජ්‍යලයන්ගේ ජීවිත දවලුවත් අපට පේන්නේ ආත්මාර්ථයෙන්තරව මිනිස් ජීවිතයගේ පරාර්ථය සඳහා යොමු කිරීමේ සා තමයි ශ්‍රේෂ්ඨ ජීවිත බවට ලොව ජීවිතපත් වෙලා තියෙන කියන මෙන්න මේ කාරණයක් අපට මේදී සිහිපත් කර දීමට පුළුවන්කම තිබෙනවා. බුදුරජාන් වහන්සේ විශේෂයෙන් පෙන්වුම් කරලා තිබෙනවා අත්තානංචේ පියංජඤ්ඤාකූ ක්‍රමයට තමා ලැබූ ජීවිතේවත් මේ මිනිස් ජීවිතය වටිනා ජීවිතයක් වෙන කාරණය මිනිසෙක් කියලා ඉපදීම අමාරු දෙයක් බව අපේ ධර්මානුකූලව කල්පනා කරන්න ඕනේ කෙනෙක් හිතන්න පුළුවන්කම තිබෙනවා මිනිසෙක් වීම අමාරුයි කියලා කල්පනා කළාට ඕනතරම් මිනිස්සු මේ ලෝකේ උප්පත්ති ලැබනවාද කියන නේද කියලා හිතන්න පුළුවන්කම තිබෙනවා. නමුත් අප කල්පනා කරන්න ඕනේ මේ විශ්වය කියන්නේ අප්‍රමාණ ජීවීන්ගෙන් ගහන වූ ලෝකයක්. මේ මිනිසෙක් කියලා උප්පත්ති ලැබීම ඊටාම උතුම් දෙයක්. ඒ වගේම වටින අවස්ථාවක් manussත්වයේ අපි ජීවත් වෙන පොළොව තලයේ කඳව කල්පනා කළොත් මේ ලෝකේ ජීවත් වෙනවා තවත් සතුන්. මේ ජීවීන් කොටස් දෙකකට අපිට බෙදලා දකින්න පුළුවන්කම තියෙනවා. බුද්ධියෙන් ක්‍රියා කරන ජීවීන් හා ආවේග තුලින් ක්‍රියා කරන ජීවීන් කියලා. මේ ආවේග තුලින් ක්‍රියා කරන ජීවීන් තමයි ත්‍රිසංගත ලෝකයේ වාසය කරන්නේ. කිසියම් හැඟීමක් ආවනම් ඒ සංහිඳුවාගෙන මේ පරමාර්ථයයි ඒ ජීවීන් තුල තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් අපි දන්නවා කොටියට බඩගින්නක් ආවයන් පස්සේ ළඟින් හතා මරාගෙන කනවා. ඔහු තුල අනෙක් සතෙක් මැරීම සුසු නෑ කියන මෙන්න මේ තීන්දුව ගැනීමේ ශක්තිය බුද්ධිමය විඥාණයෙන් තේරුම් බෙරුම් කරගැනීමේ ශක්තිය විශ්ලේෂණ මානසිකත්වය ඒ සතාට නැහැ. නමුත් මේ විශ්ලේෂණ මානසිකත්වය මිනිසාට තියෙනවා තව සතෙක් මිනිසා විනාශ කිරීම සුසු නැහැ කියන මෙන්න මේ தත්ත්වයේ තේරුම් ගැනීමේ ශක්තිය මිනිසාට තියෙනවා. අන්න ඒ සාපේතුණින් කල්පනා කරන්න ඕනේ. මිනිසාට ඒ ශක්තිය ලැබෙන තියෙන අනෙක් කාණක් ස්ථානමේ ත්‍රිසංගා සත්වෙන්නේ නැති බුද්ධමය විඥාන ශක්තිය මිනිසාට තියෙන්නේ. එසා බුද්ධියෙන් විශ්ලේෂණය කරලා සිල් සතුන්ගේ ජීවිතයේ ජීවිත ආරක්ෂා කිරීමේ ශක්තිය මිනිසාට තියෙනවා. අන්න ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ මනුස්ස ජීවිතය කියන්නේ ඊටාම ශ්‍රේෂ්ඨ උදාන ජීවිතයක්. ඒ ජීවිතය ප්‍රිය කරන්න ඕනේ, අගය කරන්න ඕනේ අත්තානංචේ පියංජඤ්ඤා තමා ලැබූ මනුස්ස ජීවිතය ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියලා තමන් අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ අත්තානංචේ පියංජඤ්ඤා තමා ලැබූ ජීවිතය තමා ප්‍රිය කරන්ට ඕනේ, අගය කරන්ට ඕනේ, මේ වටිනාකම කල්පනා කරන්ට ඕනේ. රක්ඛේය නං සුරක්ෂිතං ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ගාථා දේශනාවේදී. මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම හා අගය තේරුම් ගත්ත පුජ්‍යලයා ඊළඟ උත්සාහවත් යුතු කාරණේ තමයි මනාව ආරක්ෂා කරගන්න ඕනෑ කරනවා තමන් ලැබූ මේ ජීවිතය මොනවැන්ද ආරක්ෂා කර ගන්න ඕන කියන කාරණයක් මේදී අපි තේරුම් ගන්න ඕනේ මනුෂ්‍ය ජීවිතයක් ලැබූ කෙනා තමාගේ ජීවිතයේ වටිනාකම කල්පනා කරලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කර ගන්න ඕනේ ආරක්ෂා කළගත යුත්තේ ಗುಣධර්මින් බව අපේ මෙහිදී කල්පනා කරන්න ඕනේ සීලාදී ගුණධර්මයන්ගෙන් අපේ ජීවිතය අපි ආරක්ෂා කරගන්න යහපත් ජීවිත බවට පත් කරගන්න අපි කල්පනා කරන්න ඕනේ අදහස් කරන්න ඕනේ. විශේෂයෙන්ම මනාව ජීවිතය ආරක්ෂා කරගැනීමේ ශක්තිය ගුණධර්ම මිනිසාට තියෙනවා. අනෙක් සතුන්ට වග නෙමේ මිනිසාට උසස් මනසක් තියෙනවා. ඒකම උසස් මනසින් සිතාමතා විශේෂයෙන්ම උසස් ගුණධර්ම ආරක්ෂා කිරීමේ හැකියාව තිබෙනවා. අපේ ලෞතරා බුදුරජාන් වහන්සේ මිනිස් ජීවිතයක් තුළින් ඒ ආකාරයෙන් දිනු කර ගන්න පුළුවන්කම තිබෙන ගුණධම් පිළිබඳව නියකුත් ධර්ම කාරණා අපට දේශනා කළා තියෙනවා. විශේෂයෙන් බුදුදහමට අනුව කල්පනා කරනවා නම් අනෙක් සීලාදී ප්‍රතිපත්ති කල්පනා කළොත් දැන් පන්සිල්, අටසිල්, දාසිල්, ආජීවක අට්ටමක සීල මේ ආදී සීලමය ප්‍රතිපදා පිළිබඳව බුදුරජාන් වහන්සේ ධර්මයේ සඳහන් කරලා තිබෙනවා. ගිහි හා පැවිදි දෙපක්ෂයටම ආරක්ෂා කළ යුතු ආරක්ෂා කළ හැකි බෞද්ධ ප්‍රතිපදා මාර්ග පිළිබඳව බුදුරජාන් වහන්සේ වඩාත් අවධාරණයෙන් කරුණු පැහැයි කරලා තියෙනවා. මේදී සමස්ත සමාජයම ගත්තයන් පස්සේ අපිට සඳහන් කළ හැකි වැදගත්ම කාරණය තමයි ආම වශයෙන් මිනිසා උත්සාහවත් වෙන්න ඕනේ රක්කේ නම් සුරක්කිතං කියලා බුදුරජාන් වහන්සේ වදාළ පරිද්දෙන්ම මනාව පංචශීල ප්‍රතිපත්තියෙන්වත් සමාජයේ ජීවිතය ආරක්ෂා කරගන්නට තමා කල්පනා කරන්න ඕනේ විශේෂයෙන්ම බෝධිරාජ කුමාරයන්ගේ කතාවේ පැහැදිලි වෙනවා පන්සිල් වල පළවෙනි ශික්ෂාපදයේ ආරක්ෂා නොකිරීමේ ප්‍රතිඵල වශයෙන් සත්ත්ව ඝාතනයේ යෙදීමේ ප්‍රතිඵල වශයෙන් ඒ වගේම අනුන්ගේ දරුවන් විනාශ කිරීමේ ප්‍රතිඵල වශයෙන් බෝධිරාජ කුමාරයන්ට සංසාරේ බොහෝ කාලයක් දරුවන් නැති පියෙක් වශයෙන් ගත කරන්න සිද්ධ වුණා. ඒ භාර්යාවට දරුවක් නැති දරුවන් නැති මාක් වශයෙන් කාලය ගත කරන්න සිද්ධ වුණා. ඊට හේතු වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්කම තිබෙන්නේ අන් කාරණයක් නෙමේ විශේෂයෙන්ම අන් අයගේ ජීවිත විනාශ කිරීම බවට සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ නිසා විශේෂයෙන් අපි අදහස් කර ගන්න ඕනේ කල්පනා කරන්න ඕනේ තමාගේ ජීවිතේ වටිනාකම කල්පනා කරන පුද්ගලයා තමාගේ ජීවිතේ ආරක්ෂා කරන ගුණධර්ම වලින් විශේෂයෙන්ම උත්සාහවත් වෙනවා ඒ පංචශීලාදී ප්‍රතිපatti ආරක්ෂා කරන්නට. ඒ ආරක්ෂා කළයන් පස්සේ පංචශීල වල ප්‍රතිඵල වශයෙන් පරලොව ජීවිතය සුගතිගාමී කරගන්න පුළුවන් බව ධර්මානුකූලව සඳහන් කිරීමට පුළුවන්කම තිබෙනවා. තමාගේ ජීවිතයේ වටිනාකම කල්පනා කරන පුද්ගලයා තමා නිවැරදිව ජීවත් වෙන්න කල්පනා කරනවා. එහෙදි බුදුරජාන් වහන්සේ රාහුලවා සූත්‍රයේදී වැදගත් කරුණු කීපයක් ඉදිරිපත් කළා තියෙනවා. තමාගේ ජීවිතයේ වටිනාකම කල්පනා කරලා ක්‍රියා කරන පුද්ගලයා අනුගමනය කරන. අත්තබ්භ්‍යාබාදායන සම්වත්තේය පරබ්භ්‍යාබාදායන සම්වත්තේය උභයබ්භ්‍යාබාදාය නසම්වත්තේය සමාගයේ වටිනාකම කල්පනා නොකරන පුජ්‍යලානුගමනය කරන මාර්ග තමයි අත්තභ්‍යාබාදාය සංවත්තේය පරභ්‍යාබාදාය සංවත්තේය උභයභ්‍යාබාදාය සංවත්තේ කියලා දේශනා කළේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ රාහුලවා සූත්‍රයේ දේශනා කරනවා තමාගේ ජීවිතයේ වටිනාකම කල්පනා නොකරන පුජ්‍යලයා අත්තභ්‍යාබාදාය සංවත්තේය තමා කරන ක්‍රියාවලදී තමාට අයහපත් වන දේ ඔහු කරනවා. තමන් කරන දෙයක් නිසා තමන්ට අයහපතක් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ දේ කරන්න එපා කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් ඒ දේ හිතු කරන්නට ක්‍රියාත්මක වෙන්නේ කවුද? තමාගේ ජීවිතයේ වටිනාකම කල්පනා නොකරන තැනැත්තායි. එසා තම ජීවිතයේ අගේ වටිනාකම කල්පනා නොකරන පුද්ගලයා තමාට අයහපත් වන දේ කරනවා. මිනිසාගේ ප්‍රධාන වාසීමක් තමයි තමාගේ පළමුව කල්පනා කරන්න ඕනේ. ඒ තමාට අයහපත් වන දේ මොනවද කියලා තමන්ට තේරුම් ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඒ ශක්තිය අනුව හිතන්න ඕනේ මේ කාරණා කිරීම නිසා මට අයහපතක් වෙනවා. එසා මේ දේ නොකළ යුතුයි කියන මෙන්න මේ ක්‍රමයට තීන්දුව කරගැනීමේ ශක්තිය මිනිසාට තියෙන්න ඕනේ. ඊළඟ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා පරබ්බ්‍යාබාදාන සංවත්තේය. සමහර ක්‍රියා මේ සාසිද්ධ කරනවා. සමහර මේ අනුන්ට අයහපතක් වෙනවා. ඒ දෙත් කරන්න එපා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ. අනුන්ට යහපතක් වෙනවා නම්. තුන්වෙනි කාරණය තමයි උභයබ්භ්‍යාබාදාය සම්මත්තේය. තමනුයි අනුනුයි කියන මේ කොටස් දෙක මේක තමයි ඔබේ කියලා කිව්වේ ඒකයි. එයින් අදහස් කරන්නේ සමාජය. සමස්ත සමාජය තමයි යහපත් වන ක්‍රියාවන්ගෙන් පුජ්‍යලයා වැළකී යුතුයි කියන එකයි මේන් දේශනා කළේ බුදුරජාන් වහන්සේ. මේ අනුව බුදුරජාන් වහන්සේ පෙන්눔 කරනවා කලයුතු පැත්ත හැටියට තමාගේ අයහපතට හේතු වන ක්‍රියාවන් අත්හළ යුතුයි අත්ත්‍බ්‍යාබාදාය සංවත්තේය. පරබ්‍යාබාදාය සංවත්තේය අනුන්ට අයහපතක් වෙයි නම් ඒ දේ අත්හළ යුතුයි. ඔබ්‍යාබ්‍යාබාදාය සංවත්තේය තමන්ටත් අනුන්ටත් කියන දෙපක්ෂයටම අනර්ථයක් වේ නම් ඒ දේ අත්හළ යුතුයි. ඊළඟට මේ රාහුල වාසූත්‍රය පෙන්නවා ක්‍රියාත්මක කළ යුතු පැත්ත. අත්ත්‍බ්‍යාබාදාය නසංවත්තේය තමාට අයහපතක් නොවන දේ තමා කළ යුතුයි. අත්තබ්භ්‍යාබාදාන සම්බත්තේය. තමන් කරන දෙයක් තමන්ට අයහපතක් වෙන්න හොඳ නෑ. ඒ දේ තේරුම් අරගෙන තමන්ට අයහපත් වන දේ අපේ නොකර ඉන්න ඕනේ. මොන දෙයක් වුණත්. ඒක තමයි තමාගේ වගකීම මිනිස් ජීවිතයේ ප්‍රිය කරන පුජ්‍යලයා මනාව ගුණධම් ආරක්ෂා කිරීමේදී තමන්ට අයහපත් දේ කරන්නේ. ඊළඟ හිතන්න ඕනේ තමන් ගාවට අනුන් පිළිබඳව කාට හරි අයහපතක් වෙනවා නම් තමා කරන ක්‍රියාවක් නිසා එයින් වැළකීමේ බලකීම් පුද්දලිය අහතුයි. තුන්වෙනි කාරණය තමයි උභ්‍යබ්භ්‍යාබාධය කියලා දේශනා කළේ මුළු මහත් සමාජයටම අනර්ථයක් පීඩාවක් වේ නම් තමා කරන ක්‍රියාවක් පදනම් කරගෙන එයින් වැළකී ක්‍රියා කිරීමේ භගතියමත් පුජ්‍යලයා හතුයි කියන මෙන්න මේ කාරණය බුදුරජාන් වහන්සේ මේදි විශේෂයෙන් අවධාරණය කරලා තියෙනවා පැහැදිලි කරලා තියෙනවා. ඒ අනුව රාහුල වා සූත්‍රෙදි පෙන්눔 කලේ තමන්ටත් අනුන්ටත් සමස්ත සමාජයටත් අයහපතක් නොවන ආකාරයෙන් ක්‍රියා කිරීමේ භක්තියම පුජ්‍යලයා හතුයි කියන මෙන්න මේ කාරණයයි. අන්න නිසා මනාව ජීවිතය ආරක්ෂා කරගන්න මෝධර්ම ආරක්ෂා කරන පුජ්‍යලයා ඒ ආකාරයෙන් කටයුතු කරන බවයි බුදුරජාන් වහන්සේ පෙන්වුම් කළේ රක්ඛේය නං සුරක්ෂිතං කියලා දේශනා කළේ ඒ කාරණයයි. ඊළඟ කල්පනා කළ යුතුයි අපේ ජීවිතයේ වටිනාකම කල්පනා කරලා අත්තානංචේ පියංජඤ්ඤා. සක්තියේනම් සුරක්ෂිතං. මනාව ගුණධම් ආරක්ෂා කරගත යුතුයි. ඒ ආරක්ෂා කරගන්නට චින්නමඤ්ඤ තරං යාමං තුන්වෙනි පියවර වශයෙන් පෙන්නනවා. යාම තුනක්, අවස්ථා තුනක් ජීවිතේ තියෙනවා. මේ අවස්ථා තුන හැටියට බුදුරජාන් වහන්සේ පෙන්눔 කළේ අනෙක් අවස්ථා තුන නෙමෙයි. එකක් තමයි අපේ ජීවිතයේ කුඩා කාලය. ඊළඟ අවධිය තමයි ජීවිතයේ කල්පනා කළොත් තරුණ කාලය. ඊළඟ අවධිය තමයි මහලු කාලය. මේ ජීවිතයේ ප්‍රධාන යාම තුන වශයෙන් අවස්ථා තුන වශයෙන් මේ අවස්ථා තුනම බුදුරජාන් වහන්සේ පෙන්눔 කළ තිබෙනවා ජීවිතයේ වටිනා අවස්ථා හැටියට. තින්න මඤ්ඤතරං යාමං මේ යාම තුනේදීම ජීවිතේ පිරිසිදුව ගත කරන්න ඕනේ. යාම තුනෙන් කුඩා කාලේදී අපි මහන්සි වෙන්න ඕනේ පිරිසිදු ජීවිතයක් අපි ගත කරන්න. අපේ ජීවිතය පවිත්‍ර විදියට ගත කරන්නට පුංචි කාලෙත් මහන්සි වෙන්න ඕනේ. කුඩා දරුවන් වශයෙන් ක්‍රියා කරන සෑම කෙනෙක්ම අදිස්ථාන කරගන්න ඕනේ. මගේ ජීවිතය තමයි මේ ලෝකේ ඊටාම යහපත් ජීවිතයක් බවට අනාගතේපත් වෙන්නේ. ඉහඳා මගේ ජීවිතයේ මූලිකම පදනම ඇති කරගන්න පුළුවන් කාලය තමයි මගේ මේ කුඩා අවධිය. ඉගෙන ගන්න දරුවන් වශයෙන් නිසා කල්පනා කරන්න ඕනේ. නිවැරදිව තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න හිතන්න ඕනේ. විශේෂයෙන්ම පුංචි කාලේ ජීවිතේ හොඳ පදනමක් ඇති කරගන්නට පුංචි දරුවන් අදිස්ථාන කරගන්න ඕනේ. එහෙමනම් පුංචි දරුවන් කල්පනා කරන්න පුංචි කාලේම පන්සිල් ආරක්ෂා කරන්නට, ගුණධර්ම ආරක්ෂා කරන්නට, මව්පියන්ට සලකන්නට, වැඩිහිටියන්ට සලකන්නට, ගුරුවරුන්ට සලකන්නට මේ ආදී වශයෙන් ජීවිතේ ආරක්ෂා කරගන්න පුළුවන් යහපත් ගුණධම් ආරක්ෂා කරන්නට පුංචි කාලෙත් අදිස්ථාන කරගන්න ඕනේ. ඒ ජීවිතයේ පළවෙනි යාමයයි කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඊළඟට ඒ කුඩා දරුවා තමයි තරුණයෙක් බවට පත් වෙන්නේ. ඒ තරුණයෙක් බවට පත් වෙච්ච පුජ්‍යලයා ජීවිතයේ බලපෑම් භාරයක් කරන පුජ්‍යලයේ බව අපේ විශේෂයෙන් කල්පනා කරන්න ඕනේ. ඒ ජීවිත කාලෙදි තුරුණ වියේදී ජීවිතයේ ස්වර්ණමය අවධිය වගකිය යුතු කාලය තමයි ජීවිතයක තරුණ කාලය කියන්නේ. ඒ කාලෙත් ගුණධම් ආරක්ෂා කරගෙන නිවැරදි ජීවිතයක් ගෙවීමේ උත්සාහය අදිෂ්ඨානය පුජ්‍යලයා තුළ තියෙන්න ඕනේ. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වුම් කළ තිබෙනවා මහලු කාලය. විශේෂයෙන් වයස්ගත අවධිය. ඒ අවධියේදී සම්තෝණය ගුණධර්මත් ආරක්ෂා කරමින් නිවැරදි ජීවිතයක් ගත කරන්නට. නිසා කුඩා කාලේ ගුණධර්ම ආරක්ෂා කරගන්න බැරි වුණා නම් තරුණ කාලෙවත් කල්පනා කරන්න ඕනේ. තරුණ කාලෙදිවත් බැරි වුණා නම් මහලු වුණාමත් කල්පනා කරන්න ඕනේ ගුණධම් ආරක්ෂා කරගන්න. සමහරලාට අපි ජීවත් වෙන සමාජයේ සමහරවිට කල්පනා කරනවා සමාජයට තරුණ කාලය කුඩා කාලේ වඩ වඩාත් ධර්මානුකූල ජීවත් වෙන හැකි සමහර පොඩ්ඩලෝ ධර්මයට නැඹුරු වෙන සමාජලාට මහලුණෙන් පස්සේ එතෙන්දී අපේ සමාජය අය අවිඥාණයෙන් කියනවා මේ පුද්ගලයාට දැන් තමයි සීල් දකින්න මතක් වුනේ භාවනා කරන්න මතක් වුනේ කියලා අවඥාවෙන් කතා කරන අවස්ථා තියෙනවා ඒක ඇත්ත වශයෙන්ම ඉතාම සුළු දෙයක් කොයි ජීවිතයේ කොයි කාලේ හරි තමන්ගේ ජීවිතේ ගැන හරි අවබෝධයක් ඇති වෙලා ධර්මානුකූල පැත්තේ ජීවිතේ වටන නම් අපි ඒක අගය කරන්න ඕනේ. වෙලාන දැකිය යුතුයි. ඒ හේතුවක් වෙන බඳ පුජ්‍යලෙන්ට අර තත්ත්වයෙන් විශේෂයෙන්ම අර තත්ත්වයෙන් හෙලා දැකීම වඩාත් යෝග්‍ය නැහැ. එයින් පසුබට බවක් ඇති වෙනවා. අපි ධෛර්යමත් කරන්න ඕනේ. තින්නමඤ්ඤතරං යාමං යාමතනක් කියනවා. පටිජග්ගීය පඬිතෝ ඔය අවස්ථා තුනේම ඥානවන්ත බෞද්ධයා පිරිහු ජීවිතයක් ගත කරනවා කියලා දේශනා කළා. ඒ අනුව පඬිතයා කියන්නේ මෙලොව පරලොව දෙකම කල්පනා කරලා ක්‍රියා කරන පුජිලා තමයි පිරිසුදු ජීවිතයක් ගත කරන්නේ. පටිජග්ගීය පඬිතෝ පිරිසුදු ජීවිතයක් ගොඩනගා ගන්නවා පඬිතයා ඥානවන්ත පුජිලයා. පඬිතයා කියන වචනය බුදුරජාන් වහන්සේ විස්තර කළේ "ditthiyo dhamme yotattho yotattho samparaayiko attabi samayodiro පඬිතෝති පෞච්චති." මෙලව යහපතට යමෙක් ක්‍රියා කරනවා නම් පරලොව යහපතට යමෙක් ක්‍රියා කරනවා නම් දෙලොව යහපතට යමෙක් ක්‍රියා කරනවා නම් ඒ පුජ්‍යලයා අත්තාමි සමයෝදීරෝ දෙලව යාමද කල්පනා කරන ඥානවන්ත පුජ්‍යලයා පඬිතෙක් කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඥානවන්ත බෞද්ධයෙක් කියලා. අන්නේ ඥානවන්ත බෞද්ධයෙක් ආකාරයෙන් ඔබේ ජීවිතයේ වටිනාකම ඔබ තේරුම් අරගෙන ක්‍රියාකලිත ආකාරයයි මේ ධර්මානුශාසනාව තුළින් මා පැහැදිලි කර දුන්නේ. ඒසා අත්තානංචේ පියංජඤ්ඤා තමාගේ ජීවිත වටිනාකම කල්පනා කරලා රක්තිය නම් සුරක්ෂිතම් මනාගුණ ධර්ම ආරක්ෂා කරලා සින්න මඤ්ඤතණං යාමං ජීවිතයේ කුඩා කාලය, තරුණ කාලය, මහලු කාලය යහපත් ආකාරයෙන් ගත කරලා පරිදග්ගේ පඬිතෝ ඥානවන්තම ඇති බෞද්ධයෙක් වශයෙන් ඔබේ ජීවිතය ගොඩනගාගෙන මෙලව යහබ සලසාගෙන, පරලොව යහබ සලසාගෙන සංසාරී මුක්තිය ලබා ගැනීමට ඔබ අදිස්ථාන කරගන්න කියන කාරණය මේ අවස්ථාවේ සිහිපත් කරමින් මේ ධර්ම ශ්‍රවණයෙන් ලැබු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන්ටත් ඔබගේ නම මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් සියලු සතුන්ටත් ඔබ හැමටත් උතුම් වූ නිර්වාණ අවබෝධය පිණසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං දක්칸තු සාසනං තිරං දක්칸තු දේශනං තිරං දක්칸තු මේ ගරුං තී එම ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයන්න් වහන්සේ වැලිවේරියේ පූර්වාරාමාධිපති දෙල්ගොඩ කල්යාණ ප්‍රදීප විද්‍යාපන පිරිවෙනෙහි ආචාර්ය සියනෑ හේවාගම් දෙකෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය වැලිවේරියේ අනුමදස්සී නායක ස්වාමීන් වහන්සේ